දීඝනිකායේ කොටපාද සූත්‍රය සාකච්ඡා කරමින් යනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව දහමක් ඉදිරිපත් කරනවා මේ විවිධාකාර සංඥාවන් දුරු කරන ආකාරය සම්බන්ධයෙන්. ඒ දහම ඉදිරිපත් කරන්න මුල් වෙච්ච කාරණය බොහොම සුන්දරයි කියලා කියන්න පුළුවන්. මොකද එක්තරා අවස්ථාවකදී මේ කොටපාද කියන බ්‍රාහ්මණයෙක් එමත් නැත්නම් පරිබ්‍රාජකයෙක් තමන් ඒ එක්තරා අවස්ථාවක මුහුණ පාපු සිද්ධියක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අය වාසය කරන ස්ථානයකට සමන් වහන්සේ විසින්ම වැඩියට පස්සේ. මේ තම තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කරන, සමය ප්‍රකාශ කරන, ආගම ප්‍රකාශ කරන ඒ යම්කිසි ශාලාවක් ඉල්ලලා තියෙනවා. ඒක මල්ලිකා දේවිය විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. අන්න ඒ ශාලාවට එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කළා කතා කරලා බලනවා මොකද්ද දැන් සමන් වහන්සේ වඩින්න පළමුව මේ මේ පිරිස කතා කරමින් හිටියේ කියලා. ඉතින් එතකොට ඒ පොට්ටපාද කියන පරිබ්‍රාජක කියනවා මේ අපි කතා කරපු දේ ඒ තරම්ම මේ වැදගත් නැහැ. ස්වාමීන් වහන්සේ කෙසේ නමුත් මේට කලින් දවසකදී මට මුණ පාන්න වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මේ කුතුහල ශාලා කියලා මේ පිරිසක් එකතු වෙලා විවිධ දේවල් තර්ක කරන, විතර්ක කරන, විවාද කරන ස්ථානයකදී මට මෙන්න මේ බඳු අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ මම එතන හිටියා. ඉතින් එක එක අය අතර කොහොමද මේ අභිසඤ්ඤා නිරෝධය සිද්ධ වෙන්නේ කියන කතාවක් පැනනගනවා. ඒ කියන්නේ ප්‍රමාණිකූලව සංඥාවන් නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක්ද? කියන මාතෘකාවක් පැන නැගුණා. ඒ එතෙන්දී එක එක අය එක එක මත ඉදිරිපත් කළා. එක මතයක් තමයි ඉදිරිපත් කළේ හේතු අපච්චය පුරුසත්ත්ව සංඥා උප්පජ්ජන්ති. මේ කිසිම හේතුවක් නැතුව කිසිම ප්‍රත්‍යක් නැතුව තමයි මේ මිනිස්සෙගේ මේ වගේ සංඥා මතුවෙන්නේ කියලා එක මතයක් ඉදිරිපත් වුණා. ඉතින් එතකොට ඒ හේතුපත්යෙන් තොරව යම් සංඥාවක් මතුවනහම ඉදිරිපත් වෙනහම එයා සංඤී කෙනෙක් බව නැත්නම් එයා සිහි ඇත්තෙක් බවට දැනුවත් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ හේතුවක් නැතුව, සත්‍යයක් නැතුව ඒ සංඥා ටික ඉවත් වුනහම එයාට මුකුත් දැනෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. මේ ඇවිල්ලා එක මතයක්. ඊට පස්සේ තවත් කෙනෙක් ඉදිරිපත් කළා මේ සංඥාවන් කියලා කියන්නේ ඒ එක එක පුද්ගලයාගේ ආත්මය ඒ සංඥාවන් සහිත තත්ත්වයේදී ආත්මයක් සහිතයි ඒ වෙලාවදී යාට දැනෙනවා. සංඥාවන් ඉවත් වුනහම එයාට ආත්මයක් නැහැ. එතකොට එයාට මුකුත් දැනෙන්නේ නැහැ. කියලා තවත් මතයක් ඉදිරිපත් වුණා. ඊට පස්සේ තවත් කෙනෙක් මතක් කළා මේ බොහොම මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විසින් මේ මිනිස්සෙගේ හිතට මේ සංඥාවන් ඇතුළත් කරනවා. ඇතුළු කරනවා. ඒ අවස්ථාවේදී තනත්තා දැනුවත් භාවයටපත් වෙනවා, සංඤී කෙනෙක් බවටපත් වෙනවා. හැබැයි ශ්‍රමණ බ්‍රාහ්මණේ විසින් ඒ සංඥාවන් ඒ මනුස්සයාගේ හිතෙන් ඉවත් කරාම එයාට මුකුත් තේරෙන්නේ නැති තත්යකටපත් වෙනවා. තවත් කෙනෙක් කිව්වා එහෙමත් නෙමෙයි මහානුභාව සම්පන්න දෙවියන් ඉන්නවා. අනේ දෙවියන් විසින් තැනැත්තෙක්ගේ මනසට මේ සංඥාවන් ඇතුළත් කරනවා. ඒ අවස්ථාවේදී එයා සංඤී කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඊට පස්සේ යම් වෙලාවකදී ඒගොල්ලෝ ඒක ඉවත් කළොත් එහෙම එයා සංජී නැති මුකුත් නොදැනෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ විදිහට විවිධ මාතෘකා ඔස්සේ මේගොල්ලෝ මතක් කළා මේ කොහොමද සංඥා නිරෝධයක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එතකොට මට ඔබ වහන්සේව මතක් වුණා භාගතුන් වහන්සේ මේවා සම්බන්ධයෙන් අතිශය කුසලයක් මේ හැකියාවක් තියෙන කුසලතාවක් තියෙන කෙනෙක් ඉතින් සාමින් වහන්සේ එතන හිටියානම් මට මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති කරගන්න අවස්ථාව තිබුණා කියලා මට මතක් වුණා. ඒ නිසා භාගතුන් වහන්සේ කොහොමද මේ ඇත්ත වශයෙන්ම මේ සංඥාවන් විරුද්ධ වෙන්නේ? කියන ප්‍රශ්නේ දැන් ඔන්න පොට්ටපාද බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පළමුවටම අර කිසිම හේතුවකින් තොරව මේ සංඥා උපදිනවාය සංඥා නිරුද්ධ වෙනවාය කියලා කියන ඒ මතය මුලින්ම බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියනවා සහේතු හි පොට්ටපාද පස්සක්ඛ්‍ය පුරිසත් සංඥා උපද්දන්තිති නිරුද්ධන්තිති. පොට්ටපාද මේ කෙනෙකුගේ හිතේ සංඥාවන් පහළ වෙන්න හේතුවක් තියෙනවා සංඥාවන් නිරුද්ධ වෙලා යන්නත් හේතුවක් තියෙනවා. ඒ නිසා මේ කවුරු හරි කියනවා නම් හේතුකත්වයන්ගෙන් තොරවයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ කියලා ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටියක්. කියලා බුදුරජාණන් වහන්සේ ඒක මුලින්ම බැහැර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේගේ අවබෝධය මෙතනදී පැහැදිලි කරලා දෙනවා. භාගතුන් වහන්සේ කියනවා සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. එන්න මේ ශික්ෂාව කියන්නේ පුහුණුවකින් අපිට වැදගත් නොවන ප්‍රයෝජනවත් නොවන සංඥා ප්‍රදේශයක් අයින් කරන්න පුළුවන්. ඒ වගේම අපිට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන යම් සංඥාවක් උපදව ගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ එක්තරාන්දමකින් ප්‍රතිපදාවක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රතිපදාව මූලික කරගෙන කෙනෙකුට පුළුවන් ඕනනම් සංඥා නිවැරදි සංඥා තමන්ගේ හිත තුළට දියුණු කරන්න. ඒ වගේම වැරදි සංඥා එහෙමත් නැත්නම් හානිකර සංඥා අනවබෝධයේ පිණිස හේතු වෙන සංඥා හිතින් බැහැර ගන්න. ඒතර මෙන්න මේ පුහුණුව ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒතර මේ පුහුණුව ඒක පාඩම් භාවනාවකින් පටන් ගන්න පුළුවන්ක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දෙන ප්‍රමෝපායන් ඇත්තටම සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ශික්ෂා තුනම සම්බන්ධ වෙන ආකාරයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි සෑහෙන වෙලාවක් ඇත්තටම ගිය සතියත් අපේ සාකච්ඡාවට බඳින් කළේ එන්නේ සීල ශික්ෂාව සම්බන්ධයෙන්. ඒකට මේ සීලය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම කොටපාදට පැහැදිලි කරලා දෙනවා කොහොමද සීලය වැදගත් වෙන්නේ කියලා. දැන් එක පැත්තෙන් අපිට හිතන්න පුළුවන් මේ සංඥා නිරූපණය වීම නිසා තමයි සංඥාවල පැටලීම නිසා තමයි ඒවට වැදගත්කම් දෙන්න ගිහිල්ලා තමයි ඒ සංඥා කෙරෙහි වැරදි අර්ථකථනයක් දෙන්න ගිහිල්ලා තමයි අපි සම්පූර්ණයෙන්ම පැටලැවිලි සහගත සිතුවිලි වල තව තව නිමග්න වෙමින් ප්‍රපංච කරමින් සම්පූර්ණ අවුල් ජාලාවක පැටලෙනවා. ඒ නිසා මේ පොට්ටපාද අහන ප්‍රශ්නේ අපිට වෙනත් විදිහට අර්ථකථනය කරන්න පුළුවන් කොහොමද ප්‍රපංච පිරීම දුරු කරන්නේ ප්‍රපංච සංඥා සංඛාවන් ඒ කියන්නේ වටවලල්ලේ යෑම අනවශ්‍ය දිගින් දිගට කල්පනා කර කර සිටීම මේ මනස තුළින්ම සිදුවෙන පටලැවීම් ඒ සියල්ල බැහැර කරන ප්‍රතිපදාව කුමක්ද කියලා අහන ප්‍රශ්නයක් කියලා අපිට ඉතින් ඕනේ නම් කෙනෙකුට අත් දක්වන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සංඥා නිදානාහි ප්‍රපංච සංඛා මේ සංඥාවන් නිදාන කරගෙන සංඥාවන් මුල් කරගෙන තමයි නොයෙකුත් මෙන්න මේ වටවලල්ලේ යෑම ප්‍රපංච කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා යම්සි කෙනෙක් සංඥාවන් ප්‍රමාණිකූලව බැහැර කරමින් අනවශ්‍ය සංඥාවන් ඉවත් කරමින් සංඥාවල පැටලෙන්නේ නැති ඒවට අහු වෙන්නේ නැති ඒවා කෙරෙහි එක්තරාන්දමක නිබ්බිදාවක් පහළ කරගන්න පුළුවන් මනසක් ඇති කරගන්නවා නම් අන්න ඒ බඳු මනසක් ඇතුළතින් නිශ්ශබ්ද වීම සිද්ධ වෙන්න අවශ්‍යයි. ප්‍රපංචකරණය නතර වෙන්න අවශ්‍යයි. ප්‍රපංච රූප සමයකට නිෂ්පංච තත්වයකට එහෙමනම් මේ මනසපත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා අපිට ඒ විදිහටත් මේ ප්‍රශ්නය දක්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දෙන මේ පිළිතුර. ඒතකොට මේ ප්‍රපංච සමනය කිරීම සඳහා පූර්ණ පිළිතුරක් සම්පූර්ණ පිළිතුරක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට පින්වත්නි අපිට පුළුවන් තේරුම් ගන්න දැන් මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඒ පිළිතුර භාවනාවට පමණක් සීමා වෙච්ච පිළිතුරක් නෙමෙයි. ඒ පිළිතුර සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුනට පැතිරී ගිය පිළිතුරක් කියලා කියන්න පුළුවන්. ඒ නිසාම ඒක පරිපූර්ණ පිළිතුරක්, සම්පූර්ණ පිළිතුරක් වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ ඒ ඒ බඳු පසුබිමක තමයි දැන් මේ සීලය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ සීලය ඉදිරිපත් කරලා තියෙන්නේ පැවිදි පිළිසකට. ඒ කියන්නේ දැන් පොට්ටපාද ඇතුළේ පරිත්‍රාජක පිළිස මේ ගිහිගෙන් නික්මිලා පරිබ්‍රාජක තත්වයකට පත්වෙච්ච පිළිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඍජුවම මේ උපසම්පදා ශීලයක් තමයි මෙතනදී දේශනා කරන්නේ. ඉතින් අපි ඒක තමයි පොඩ්ඩක් ඊයේ සතියේ ඉස්සරහට ගියේ. ඉතින් අපි තව ටිකක් ඒ ඔස්සේම තව අදත් ටිකක් ගැඹුරට යමු. ඊට අමතරව ඉදිරිපත් කරන අනිකුත් කාරණා සම්බන්ධව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර අපි එදා මතක් කරගත්තා බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන සීලය හා සම්බන්ධ කොටස පාතිමොක්ඛ සංවර සංහිතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්න. අනුමත්තේසු වජ්ජේසු බයසස්සාමි. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ යම් කිසි පාතිමොක්ඛ සංවර සීලයක් දේශනා කළා පේනවද? අන්නේ ඒ පාතිමොක්ඛ සංවර සීලයෙන් සමන්නාගත වෙනවා. මේ කුඩා වරද්දක්වත් කරන්නේ නැතිව සංවර වෙන්න, හික්මෙන්න එතනසා ඒකාන්ත වෙනවා. ඊට පස්සේ සීල සම්පන්නෝ ඉන්ද්‍රේසු බුද්ධද්වාරෝ. මේ ඉඳුරන් দমনය කරගෙන ඉඳුරන් වසාගෙන ජීවත් වෙන ස්ථාප වෙනවා. බෝධිමේ මත්සන්‍යෝ පමණ දැනගෙන වළඳනවා සති සම්පජඤ්ඤයෙන් සමන්නාවතෝ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා ඊළඟට සන්තුෂ්ඨෝ සතුටින් ලබදෙයින් සතු වෙමින් කටයුතු කරනවා අපි ඒව ගැන අද සාකච්ඡා කරන්න බලමු දැන් සීලය ගැන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච පොට්ටපාද බික්කු සීල සම්පන්නෝ හොති. ඉතින් එතකොට මේ සීලය සාමාන්‍යයෙන් දීඝනිකායේ කොටස් තුනකට බෙදෙනවා. චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා. චූල සීලයේ කොටසදී අපි දන්න ඒ සාමාන්‍ය ශික්ෂාපද රැසක් අන්තර්ගත වෙලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, ඒක තව ඉස්සරහට අරගෙන භ්‍රමචාරී ජීවිතයකට මේපත් වීම ඊට පස්සේ සත්‍යවාදී වීම, බොරු කීමෙන් වැළකීම, හේලම් කීමෙන් වැළකීම, ඊට පස්සේ තේරුමක් නැති වචන සම්ප්‍රප්පලාප කතාවෙන් ඈත් වීම, පරුස වචන කීමෙන් ඈත් වීම මේ විදිහට ඒ අපි අහලා තියෙන යම් පමණක ඒ සිල්පද රසක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඊට පස්සේ තවත් ටිකක් ගැඹුරට යනවා. ඒ අපි සාමාන්‍යයෙන් ගිහිපින් නොදුන් අටසිල් දසසිල් සමාදන් වෙනකොට මේ දේශනාව වෙන ඒ නැටුම් ගැයුම් වැයුම් ඊළඟට ශරීරයේ සැරසීම් වගේ දේවල් වලින් ඈත් වෙලා කටයුතු කරනවා. ඊළඟට මුදල් පරිහරණයෙන් ඒ වැනි සැලකිලා කටයුතු කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ චූල සීලය මතක් කරාට පස්සේ දේශනා කරාට පස්සේ දැන් ඉදිරි ඊළඟට ඉදිරිපත් කරනවා මජ්ක්‍ධිම සීලය කියන කොටස එතෙන්දී විවිධාකාර ඒ විසූක දර්ශන වලින් ඈත් වෙලා කටයුතු කිරීම මුලින්ම දේශනා වෙනවා. ඒ කියන්නේ සමහර අය මේ විවිධාකාර නැටුම් ගැයුම් ගැයුම් ඉතින් ඒ කාලෙත් තිබිලා තියෙනවා. අපි තුමු බෙර පාවිච්චි කරලා කරන නැටුම් ගැයුම් ඊළඟට විවිධාකාර ක්‍රීඩාවන් ඊළඟට සත්තු ඉදිරිපත් වෙලා කරන විවිධාකාර පොර ඒ කියන්නේ අස්ස පොර, ගොම් පොර, එළු පොර, බැටළු පොර මේ වගේ විවිධාකාර දේවල් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් මේ ශික්ෂාවක හික්මෙන්න උත්සාහත් වෙන තැනැත්තා ඒවා බලන්න යන්නේ නැතිව එයා බොහොම ඉක්මීමකින් යුක්තව සංවරකින් යුක්තව කටයුතු කරනවා. ඊට පස්සේ උච්චාසයන මහාසයනම් අනු මේ ඒ උස්සසුන් මහාසුන් වලින් ඉවත් වෙලා කටයුතු කරන්න මේ තැනත්තා උත්සාහන්ත වෙනවා. කියන්නේ කය අනවශ්‍ය විදිහට කයට සුඛෝපභෝගී බවක් දෙන්න යන්නේ නැහැ. කාම සුකල්ලිකාන යෝගයකට යන්න යන්නේ නැහැ. ඒ වෙනුවට තමන් බොහොම මධ්‍යම ප්‍රතිපදාවකට පිවිසලා කටයුතු කරනවා. ඒ කියන්නේ විවිධාකාර උස්සසුන් මහා අසුන් පිළිබඳ තියෙනවා. ඉතින් ඔය විවිධ සතුන්ගේ එහෙම ඒ ලාංඡනයන් මේ කැටයන් හපපු ඒවා ඔක්කොම අයින් කරලා බොහොම සරල දිවිපෙවතකට මේ පරිහරණයකට එයා උත්සාහවන්ත වෙනවා. ඊළඟට කතා කරද්දී කතා කරන්නේ Tamanට වටින දෙයක්මයි, තේරුමක් ඇති දෙයක්මයි. අනවශ්‍ය කතාවන් කරන්නේ නැතිව එයා ඒ Tamanගේ වචනේ හිතනවා ගන්න. දැන් ඒ තිරච්ඡාන කතාවන් 32ක් ගැන අපි මීට කලින් සාකච්ඡා කළා. අන්නේ බඳු තිරච්ඡාන කතාවන්, තේරුමක් නැති කතාවන්, Tamanටත් අනුන්ටත් අවැඩදායී කතාවන් කරන්නේ නැතිව කටයුතු කරන්න යා උත්සාහන්ත වෙනවා. ඊළඟට සමහර කෙනෙක් මේ ඔවුනොවුන් හා වාද විවාද කරමින් අනිත් කෙනාට අනිත් කෙනාට වඩා තමා උසස් කියලා ප්‍රකාශ කරමින් අනිත් අයගේ වාදයන් බිඳහෙළමින් මේ විදිහට සමහර වෙලාවට මේ ධර්ම විනය හා සම්බන්ධයෙන් විවිධාකාර මත බෙහෙද වලට සුදු දෙන කාරණාවන් ඉස්සරහට අරගෙන ඒවා වාද විවාද වලට බඳුන් දෙමින් අනිත් අනිත් කෙනාව පහත් කරමින් සමන්ව උසස් කරමින් විවිධ වාදයන් වලට පැටලෙන ගතියක් තියෙනවා. අන්න ඒ වයිනුත් අයින් වෙලා මේ තැනත්තා කටයුතු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දූත මෙහෙවර. දැන් සමහර වෙලාවට අපිට තේරෙනවා දැන් අභික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සාමාන්‍ය දිනදා ජීවිතය ඒ කාලේ හැටියට ඉතින් සාකච්ඡා කළොත් ඉතින් එදා විශේෂයෙන්ම පින්නපාතයෙන් යටිච්ච බොහෝ භික්ෂු පිරිසක් වාසය කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේලා සෑහෙන දුර ඉතින් පින්නපාතයට වැඩම කරනවා. ඒ නිසා කාට හරි පණිවිඩයක් එහෙම තවත් තැනකට යවන්න උවමනා නම් සමහර විට එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ පණිවිඩය දෙන්න පුළුවන් කියන්න පුළුවන් අන්න අහවල් ගෙදර කෙනාට මෙන්න මේ පණිවිඩය දෙන්න නැත්නම් කියන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන්. එතකොට අන්තිමට භික්ෂුන් වහන්සේ පණිවිඩකාරයෙක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රජුන්ගේ ඇමතිවරුන්ගේ අනිකුත් ගිහි පින්වතුන්ගේ කිසිම පණිවිඩයක් අරගෙන යන කෙනෙක් දූත මෙහෙවරක් කරන කෙනෙක් බවට මේ වික්ෂුන් වහන්සේ පත් වෙන්නේ නැහැ. ඒ විදිහට ඒතරත්ත ආරක්ෂා වෙනවා. ඊළඟට තව දේවල් තියෙනවා බොහොම කෛරාටික විදිහට කපටි විදිහකට කටයුතු කරන අයත් ඉන්නවා මේ ලාභ සත්කාර ලබා ගැනීම සඳහා. සමහර ලාවට නිකන් සාතුබස් කියනවා එයාගේ හිත ගන්න මොනවා මොනවා හරි දේවල් ඉදිරිපත් කරනවා. ඒ සිව්පසය ලබන්න විවිධ උපක්‍රම යොදනවා. විවිධාකාර දේවල් අඟවනවා. මේ මේ ಗುಣ තියෙනවා කියලා අඟවනවා. ඉතින් ලාභ අපේක්ෂාවෙන් අනුන් අනුත් අනිත්‍යව එක්කෝ පවට්ටනවා. එහෙම නැත්නම් තවත් අය පහත් කළා වෙනස් පිරිසකට කතා කරනවා. එතකොට තමන් අර කැපී පෙනීමට නැත්නම් අනිත් අයට වඩා Taman තුළ ಗುಣ තියෙනවා කියලා හුවා දැක්වීමකට ලක් ලක් වෙලා ඒ තුලින් ලාභ ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඉතින් මේ බඳු දේවල් මේ ලාභ අපේක්ෂාවෙන් ඒ වගේ කපටි කෛරාටිකකම් කරන්නේ නැතුව බොහොම ඉක්මිච්ච අන්දමකින් අහිංසක විදිහට අව්‍යාජ විදිහට අවංකව මේ තැනත්තා කටයුතු කරනවා ඒකත් එතකොට මේ මධ්‍යම සීලයේ බුදුරජාණන් වහන්සේ අතුලත් කරලා තියෙනවා දැන් මේ අන්දමින් මජ්ක්‍ධිම සීලය කියන කොටස බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඊළඟට පිවිසෙනවා මහා සීලය කියන කොටසට. ඒතර මේ පොට්ටපාද සූත්‍රය අන්තර්ගත වෙන්නේ සීලඛණ්ඩ වර්ගයේ, ඒ කියන්නේ දීඝනිකායේ සීලය ගැන පැහැෙන විස්තරයක් කරන ඒ කොටසේ. ඒකෙන් අන්තර්ගත වෙලා තියෙන මේ සූත්‍ර 13ේම මේ සීලය ගැන සෑහෙන අවධානයක් යොමු කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මහා සීලය කියන කොටසට පිවිසෙනකොට තවත් මතක් කරනවා මේ ඇතැම් මහාන බමුණන් ඒ කියන්නේ ඒ අනිත් අය දෙන දැහැමින් සකස් කරලා දෙන දේවල් අරගෙන ඒව වළඳලා අන්තිමට මොකද කරන්නේ තමන් විවිධ අනවශ්‍ය නොගැලපෙන කටයුතු වල නිරත වෙනවා. උදාහරණයක් විදිහට එක එක අයගේ සිහින පලාපල කියන්න හදනවා. එහෙම නැත්නම් විවිධාකාර යාග හෝම කරනවා. නැත්නම් විවිධාකාර විද්‍යාවන් හදාරනවා. ඒ කියන්නේ විෂ විද්‍යාවන් ඊළඟට මේ සර්පයෙන් සම්බන්ධ විද්‍යාවන් ඊළඟට මීයන් හා සම්බන්ධ විද්‍යාවන් මේ භූත විද්‍යාවන් මේ වගේ මේ පුදුමාකාර අමුතු අමුතු විද්‍යාවන් තියෙනවා ඒවා සම්පූර්ණයෙන්ම මේ තිරස්ථාන විද්‍යාවන් ඒ බඳු දේවල් මේ තරත්ත කරන්නේ නැහැ ඒ කියන්නේ දැන් සාමාන්‍ය අනිත්‍යයට වඩා විවේකයක් තියෙන නිසා ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙච්ච කෙනෙක් නිසා සමහර විට මේ වගේ දේවල් වලට හිත යෙදුවොත් ඒක අනිත්‍යයට වඩා හොඳින් වැටහෙන්නත් ඉඩ තියෙනවා. නමුත් තමන් ආරක්ෂා වෙනවා එබඳු දේවල් නොකරින්. ඒ කියන්නේ කිසිසේත්ම එබඳු සමාන්ත නොගැලපෙන මේ තිරස්චාන විද්‍යාවන්ගේ මේ නොයේදී ඉන්න මේ තරත්තා උත්සාහන්ත වෙනවා. ඒක නොකරින්. ඊට පස්සේ තවත් ඉදිරිපත් කරනවා දැන් මේ එක එක ලකුණු බලලා කරන යම් පමණක අපූර්වකතනයක් පූර්වකතනයක් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක්ගේ තියෙන උපන් ලක දිහා බලලා ඒ මොනවා මොනවා හරි දේ ලකුණු තේරුම් අරගෙන මෙයාගේ වයස මෙන්න මෙහෙමයි ඊළඟට අනාගතය මෙන්න මේ මේ විදිහයි කියලා මේ විවිධ ලක්ෂණ අනුව කරන පුරෝගතනයක් අනාවැකි පළ කිරීම ඊට පස්සේ තවත් පෙන්නනවා එක එක දරුවන්ගේ දැසිදසුන්ගේ එහෙමත් නැත්නම් මේ විවිධ ආයුධවල ඉතින් මේ වගේ විවිධාකාර තැන්වල මේ තියෙන විවිධ ලක්ෂණ මුල් කරගෙන ඒ වයින් යම්කිසි කාරණයක් මතු කරලා දෙන්න. ඒ වයින් යම්කිසි අනාවැකියක් පළ කරන්න. එන්න මේ වගේ විද්‍යාවන් මේ තැනත්තා කරන්නේ නැහැ. ඒ විසුණු මහන්සේ ඒ බඳු කටයුතු වලින් යෙදෙන්නේ නැහැ. ඒ වෙනුත් අයින් වෙලා කොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ තවත් මතක් කරනවා මේ නැකත් බලලා ඒ අනාවැකි කියන තමන්ගේ රතහා සම්බන්ධයෙන් කරන ඒ ප්‍රකාශයන් ඒව කරන්න යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මෙතන සඳහන් කරනවා මෙන්න මේ අහවල් දින අපේ රජුරෝ මෙන්න මේ විදිහට යුද්ධයට යනවා. ගිහිලා මේ විදිහට එක්ක යුද්ධ ජයග්‍රහණය කරනවා. අහවල් නැකතින් අන්න අහවල් සතුරු රජතුමා යුද්ධයට යනවා. එයා ඇවිල්ලා මෙන්න මේ මේ විදිහට මේ මේ දවස්වලදී මේ අපිත් එක්ක යුද්ධයට වදිනවා යුද වදිනවා ඊට පස්සේ අපින්න මෙයා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා මේ වගේ මොනවා හරි ඒ රට හා සම්බන්ධ රාජ්‍ය පාලනය හා සම්බන්ධ යම් යම් අර්ථකථනයන් කරමින් යම් යම් පුරෝකථනයන් කරමින් අනාවැටි පළ කරමින් නැකත් සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් එතකොට අන්නේ වගේ කරන ඒ ප්‍රකාශයක්. කිසිසේත්ම කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම ඒවෙන් ඉවත් කළා ගත කරන ජීවිතයක් මේ තනත්තා මේ ස්වාමීන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේ ගත කරනවා. ඊට පස්සේ නක්ෂත්‍රය ගැන ඊළඟට සඳහන් වෙනවා. එතකොට මේ දීඝනිකායේ එන මේ සූත්‍රය බොහොම දීර්ඝව ඒක සෑහෙන පුළුල් ප්‍රදේශයක මේ සීලය වික්ෂුන් වහන්සේ කෙනෙක් කෙරෙහි පැතිරලා තියෙන ආකාරය. උපසම්පදා ශීලයේ තියෙන මේ පුළුල් බව හොඳට පැහැදිලි කරලා දෙනවා. දැන් නක්ෂත්‍රය සම්බන්ධයෙන් ඊට පස්සේ දේශනා කරනවා චන්ද්‍රන් ග්‍රහණ වෙන දවස්, ඊළඟට සූර්යයන් ග්‍රහණ වෙන දවස්, ඊළඟට විවිධාකාර නැකත් ඊට පස්සේ ඒ තැන්වලදී මේ මේ මේ විදිහට ගහ පිහිටින් මේ වගේ ඒවා නිසා ලෝකයට සිද්ධ වෙන සිත සාන්තිය එහෙම නැත්නම් ඒවා නිසා සිද්ධ වෙන අයහපත ඒවන් නිසා ඒවයි කියන යම් යම් ඵල විපාක. ඉතින් මේ වගේ විවිධාකාරයේ නක්ෂත්‍රය හා සම්බන්ධ අනාවැකි ඵල කරමින් අනිත් පැයට ඒවා කියන බලපෑම ගැන විස්තර කර දෙමින් ඒ කරන ඒබඳු නක්ෂත්‍රය හා සම්බන්ධ දේවල් මේ වික්ෂුණාංශ කරන්න යන්නේ නැහැ. ඒකට ඒවැනුත් ඈත් වෙලා ඒ වික්ෂුණාංශ කටයුතු කරනවා. ඊළඟට තවත් මතක් කරනවා දැන් කාල ගුණය ගැන. අද නම් වහින්න පුළුවන් මේ මේ දවසේ වහිනවා මේ දවසට වහින්නේ නැහැ මේ දවසට වැස්සට පස්සේ මෙන්න මේ විදිහට භෝග ගැවිලා අප්‍රීක වෙනවා එහෙම නැත්නම් මේ කාලේ දුර්භික්ෂයක් ඇති වෙනවා මේ කාලේ රට අනාගත සම්මුතිමත් වෙනවා ඊට මේ දුර්භික්ෂය අවසන් වෙනවා මේ කාලේදී මා හරි යම් රෝගයක් දැසනයක් සිද්ධ වෙනවා මේ කාලේ දේවා නැතිලා යනවා මේ වගේ විවිධාකාර අන්දමින් තවත් ඒ ලෝකායත විෂයන් සම්බන්ධව. මේ ලෝකයේ පවතින සාමාන්‍ය සම්මුතියේ ලෝකයේ ඒ සිද්ධ වෙන දේවල් ගැන කරන විවිධාකාර අනාවැකි පළතීන් ඒවා කරන්න යන්නේ නැහැ. ඒ බඳු තිරස්චාන විද්‍යාවන්ගෙන් මිත්‍යා ජීවයෙන් ඈත් වෙලා කටයුතු කරනවා. දැන් තවත් කෙනෙක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර විට ඔය දැන් කාලේ විදිහට කියනවා නම් පේන කියන දේවල් වස් කවි කියන දේවල්, චෙක් කවි කියන දේවල්, ඔන්න වගේ දේවල් වලින් ටැග් කරලා කටයුතු කරනවා. සමහර වෙලාවට මේ ආවාහ විවාහ සම්බන්ධයෙන් කරන අනාවැකි පළ කිරීම, එයාට සුදුසු උපදෙස් දීම, උපදෙස් දීම වශයෙන් කියන්නේ මේ නැකත් එහෙම බලලා කියලා දෙන්නේ. එහෙම නැත්නම් ඒ අයගේ වෙන් වෙනව පස්සේද ඒ අය දෙගොල්ලන් එකතු කිරීම මුදල් පොලියක දෙන්න නැකත් කියන දේවල්, සෞභාග්‍ය ඇති කරගන්න යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන දේවල්, ඊළඟට මන්ත්‍ර සැප කරනවා වගේ දේවල්, ඒතර මෙන්න මේ වගේ දේවල් සම්පූර්ණයෙන්ම කරන්නේ නැතිව ඒවැයෙන් ඈත් වෙලා ඕ පිරිසුදු ජීවිතයක්, සිල්වත් ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට බෙහෙත් හේත් කරන දේවල්. දැන් මේ ගිහි පින්වතුන්ට බෙහෙත් කරන එක. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් ශාන්ති කර්ම ඊට පස්සේ මේ උදර රෝග වලට කරන විවිධාකාර බෙහෙත් හේත් හිතේ රෝග වලට කරන විවිධාකාර බෙහෙත් හේත් ලය විරේද කිරීම බඩ විරේද කිරීම ඉතින් මේ වගේ රාශියක් මෙතන සඳහන් වෙනවා ඒ විවිධාකාර ලෙඩ රෝග වලට බෙහෙත් කරන දේවල් ඒ බඳු විහිපින්වතුන්ට බෙහෙත් හේත් කරන්න මේ විසුණුනාති ඉදපත් වෙන්නේ නැහැ ඒ බඳු කටයුතු වලනොත් ඈත් වෙලා කටයුතු කරනවා ඊට පස්සේ මේ විදිහට ඒ සියල්ලෙන් අයින් වෙලා ඒ අනවශ්‍ය කටයුතු වලින් ඉවත් වෙලා සම්මා ආජීවයෙන් යුක්තව කටයුතු කරනවා. දැන් ඇත්තටම මෙහෙම අපිට දේශනා කරන්න පුළුවන් මේක අද විතර වෙන අන්දමින් දැන් සීලේ කොටස් හතරක් සාමාන්‍යයෙන් විසුණු වහන්සේලා විශේෂෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ප්‍රත්‍ය සම්නිස්ත සීලය, ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. දැන් ඒකෝට අපි මේ වෙනකොට ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ආජීව පාරිශුද්ධ සීලයත් කියන කොටස් දෙක තමයි බොහෝ දෙයින් දැන් මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සීල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන කොටස් තුනට මෙන්න මේ ප්‍රාතිමෝක්ෂය හා සම්බන්ධ ඒ භික්ෂුන් වහන්සේ ආරක්ෂා කරන සීපද හා සම්බන්ධ සීලය පාටිමෝක්ෂ සංවර සීලය දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ විසින් රැකිය යුතු ආජීව පාරිශුද්ධ සීලය. ගැන තමයි අදත් අපි මේ සෑම වෙලාවක් විස්තර කරේ. එයාගේ ආජීවය එයා බොහෝම පිරිසුදුව තමයි පවත්වන්නේ. ඒ කියන්නේ පින්ඳ පාතයක් වෙනස සිවුරු සේනාසන පිණිස මේ බෙහෙත් කිලම්පස පිණිස සිහිවේත්ම නරක විදිහට ආජීවයේ යොදවන්නේ නැහැ. ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නැහැ. මේ වෙනුවට බොහොම පිරිසුදුව සම්මා ආජීවයෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහ කරනවා. දැන් ගිහි පින්වතුන්ගේ පැත්තෙන් ඉතින් මේක චුට්ටක් කියනවා නම් අපිට තේරෙනවා විවිධ ලාභ අපේක්ෂාවෙන් යම් යම් දේවල් වල යම් යම් කර්මාන්ත වල නිරත වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මත්පැන් විකුණලා ඒ බඳු ලාභ ලබා ගන්න පුළුවන්. සත්තු විකුණලා ලාභ ලබන්න පුළුවන්. මස් මාංශ විකුණලා ලාභ ලබන්න පුළුවන්. විස ද්‍රව්‍ය විකුණලා ලාභ ලබන්න පුළුවන්. ආයුධ විකුණලා ලාභ ලබන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් බුදුරජාණන් වහන්සේ සම්මා ආජීවයට යොදන්නේ නැහැ. ඒවා මිච්ඡා ආජීවයක් වශයෙන් තමයි දේශනා කරන්නේ. ඒ නිසා එක්තරා අන්දමකින් බෞද්ධයන් වශයෙන් ගිහි පින්වතුන්ටත් ඒ බුදුදහමට අනුව ගත කළ හැකි යම්කිසි අපසරියක් දේශනා වෙලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි හම්බුන පමණට ධනය ලැබුණ පමණට ඒ බඳු නරක ආජීවයන්ගේ නිරත වෙන්නේ නැහැ. ඒ වෙනුවට කොහොම පිරිසුදු ආජීවයකින් නිවැරදි රැකී ආරක්ෂාවකින් යුක්තව තමයි කටයුතු කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අද අපිට පිළිසින්න පුළුවන් ඊළඟ කොටසට දැන් මේ වෙනකොට අපේ සීලය හා සම්බන්ධ සෑහෙන කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ සීලය නිසා බුදුරජාණන් දේශනා කරනවා ඊනා අරියේන සීලක් සම්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං කටසං වේදේති දැන් එතකොට මේ සීලය ආරක්ෂා කිරීම නිසා එයාට ලැබෙන එක්තරා ආනිසංසයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇතුළතම ආධ්‍යාත්මික වශයෙන් අනවද්ද සුඛයක් එයා භුක්ති විඳිනවා. ඒකෙන් දැන් මේ සීලය ආරක්ෂා කිරීම සමහර විට කෙනෙකුට මහා බරක් විදිහට කරදරයක් විදිහට වැටහෙන්න පුළුවන්. නමුත් ඒක ටික ටික පුරුදු කරන්න පුරුදු කරන්න ඒක හොඳට ජීවිතයට ඒකාබද්ධ වුණාට පස්සේ, පුරු වුණාට පස්සේ ඒ තුලින් පුදුමාකාර මේ අනවජ්‍ය සුඛයක්. Taman දැන් මේ නිවැරදි ජීවිතයක් නේද ගත කරන්නේ. Taman තවත් අනුන් තවත් මේ ජීවිතයෙන් කිසිම කරදරයක් නැහැ නේද? ඒ වෙනුවට Tamanටත් අනුන්ටත් පුදුමාකාර ආශිර්වාදයක් Tamanගේ ජීවිතයෙන් සිද්ධ වෙනවා නේද? කියලා Taman ගැන පුංචි සතුටක්. Tamanගේ නිවැරදි භාවය ගැන ඇතිවන අහිංසක සතුටක්. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ සුවයක් වශයෙන් සැපයක් වශයෙන් දේශනා කරනවා. අජ්ජත්තං අනවජ්ජ සුඛං පරිසංවේදේ. එතනත් මේ බඳු සුවයක් විශේෂයෙන්ම භාවනාවට ලොකු රුකුලක් වෙනවා. මොකද භාවනාවක් කරන්න ගියාම අපේ හිත අපිට චෝදනා කරනවා නම් මේ වැරද්ද මගෙන් වෙලා තියෙනවා අර වැරද්ද මගෙන් වෙලා තියෙනවා අරයට මගේ මන් නිසා මේ මේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වුණා මගේ අතින් එයාට මේ මේ වැරදි සිද්ධ වුණා කියලා මේ විදිහට අපිට අපේ හිත චෝදනා කරනවා නම් එතකොට භාවනා කරනවා කියන එක හරි අමාරුයි. නමුත් ඒ වෙනුවට අපිට අපි ගැන තියෙන බොහොම අහිංසක සතුටක් නම් මේ වැඩේට මම සුදුසුයි කියන හැඟීම නම් මෑත කාලයේදී මගේ අතින් කිසි වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ නේද කියලා ඒ තමන් ගැන අහිංසක සතුටක් නම් තියෙන්නේ අනවජ්‍ය සුඛයක් නම් තියෙන්නේ ඒක ප්‍රමෝදයක් හිතේ සතුටක් බවට පත් වෙලා ඒකම ප්‍රීතියක් බවට පත් වෙලා ඒකම සිත කය සංසිඳලා සමාධියක් දක්වා වර්ධනය වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සීලය හා සීලය සම්බන්ධව මෙනෙහි කරන මෙනෙහි කිරීම නිසා ඒ බඳු සිතේ සතුටක් සොම්නසක් පැහැදිලි බවක් ඒකාග්‍රතාවයක් ඇති වෙන බව දේශනා කරලා තියෙනවා. සමාධි සංවර්ධනික සීලයක් කියලා කියනවා. ඒ කියන්නේ සමාධියට පිළිගෙන සීලයක්. කෙනෙකුට ආරක්ෂා කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඊළඟට ඒක ඒ සීලයේ තියෙන මේ ආනිසංශයක් වශයෙන් අවිප්පටිසාරත්ථානන්ද කුසලාන සීලාන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිප්පටිසාරය. ඒ කියන්නේ හිතේ කිසිම විපිරිසර බවක් නොමැතිකම. මේ සීලයෙන් ලැබෙන ආනිසංශයක් වශයෙන් පෙන්නනවා. ඒ කියන්නේ අර තමන්ට තමන් චෝදනා කරන්නේ නැහැ. ඒ නිසා මිසිත විචිත්ත වෙන්නේ. තමන් මේ වැඩේට නොසුදුසුයි කියලා හිතෙන්නේ නැහැ. හිත දෙගිඩියාවකට ලක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට හැටි සංඥාවක් තමයි පහළ වෙන්නේ. මම මේ තමන් මේ වැඩේට සුදුසුයි. මට මේ දේවල් කරගන්න පුළුවන්. මගේ සීලය සාර්ථකයි හොඳයි. මම අවංකව සීලයක් ආරක්ෂා කරලා තියෙනවා කියලා අර තමන් ගැන බොහොම සුබවාදී ආකල්පයක් තමයි එයාගේ හිතේ පහළ වෙන්නේ. අන්න එතකොට කියන්න පුළුවන් බොහෝ සෙයින් මෙන්න මේ සීලය ඒ හිතේ විපිලිසර බව දුරු වීම පිණිස හේතු වෙලා තියෙනවා. දැන් මුල් කාලේ සමාජලාවට කෙනෙක්ට සීලය නිසා හිතේ විපිලිසර බවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සිල් පදේ කැළුනද මගේ අතින්? මගේ අතින් මේ මේ සිල් පද කැළුනද කියලා නිකන් අර තමන්ගේ හිත ප්‍රශ්න කරන තත්වයක් වුණත්පත් වෙන්න පුළුවන් හරියට සීලය දන්නේ නැතුණා. අනිත් පැත්තට සීලය අනවශ්‍ය විදිහට පරාමර්ශණය කරන්න ගියා. ඒ කියන්නේ මේවැයේ තොරතුරු හරියට දන්නේ නැතුව ඒ ඒ සිල්පද කැඩෙන හේතුන් හරියට දන්නේ නැතුව හැම එකක් ගැනම අනවශ්‍ය විදිහට සැක පහල කරන්න ගියොත් දැඩි ග්‍රහණයක ලක් කරන්න ගියොත් අන්න එතකොට සීලය පරාමර්ශණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට තියෙන වෙහෙස. ඉතින් මුලදී කොහොම විට ඔය වෙහෙස දැනෙන්නත් පුළුවන්. මොකද අපිට තේරෙන්නේ නැහැ හරියටම මුලදී මේ සිල්පද කැඩෙනවාද නැත්නම් අපි නිවැරදිව රකින්නවාද මේකේ සීමාව මොකද්ද හේතුන් මොනවාද කියලා ඒ බඳු අවබෝධයක් ඇතන් කෙනෙකුට එකපාරට නැහැ. ඒ නිසා කාලයක් යනකම් අපිට ගුරු ඇසුරක් ලැබෙමින් යම්කිසි කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙමින් ඒ ඒ අයගේ අවවාද අනුශාසනා ලැබෙමින් අපේ හිතේ සීලය හා සම්බන්ධ යම්කිසි සැකයක් තියෙනවා නම් ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් ඒ දෙන අවවාදයන් පිළිපදින්න කටයුතු කරනවා නම් එතකොට අපි යම් පමණක පරිණත භාවයකට ලක් වෙන තුරු සීලය තමන්ගේ මේ ජීවිතයට හොඳට ඒකාබද්ධ වෙන පුරු කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ කාලයක් ගියාට පස්සේ ඒ සීලය සම්බන්ධයෙන් සැක නැතිව ඉන්න පුළුවන් ගතියක් එනකන් මේ යෝගාචරයෙන්ට ඇති වෙන්න පුළුවන්. පින්වතෙකුට ඇති වෙන්න පුළුවන්. දැන් ඊළඟට ඊළඟ කොටස් වලට අපිට ආද පිළිසෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන ඉන්ද්‍රියේසු දුක්ඛද්වාරෝ හොති. දැන් ඉන්ද්‍රිය සංවර සීලය ගැන ඊළඟට දේශනා කරනවා. දැන් බින්වත් අපි ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ගැන කතා කරද්දී දැන් අපි දන්නවා අපිට ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රයන් පහක් තියෙනවා ඇස, කන, නාසය, දිව, කය කියලා. පැහෙන් අපිට රූප බලන්න පුළුවන්, කනෙන් ශබ්ද අහන්න පුළුවන්, ඊළඟට නාසයෙන් ගඳ සුවඳ බලන්න පුළුවන්, ඊට පස්සේ දිවෙන් රස බලන්න පුළුවන්, කයින් ස්පර්ශ ලබන්න පුළුවන්. ඒතර මේවා තමයි පංච ඉන්ද්‍රිය. ඒතර මේ පංච ඉන්ද්‍රයන්ට අරමුණු වෙන විවිධ අරමුණු ගණනින් අපිට ඕන තරම් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේවා අන්තිමට ගිහිල්ලා හැබැයි මේ එක ඉන්ද්‍රියකවත් හැදෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහි රූප රැඳෙන්නේ නැහැ. කනේ ශබ්ද රැඳෙන්නේ නැහැ. නාසයේ ගඳ සුවඳ රැඳෙන්නේ නැහැ. දිවේ රස දැනෙන්නේ රැඳෙන්නේ නැහැ. කයේ ස්පර්ශයෙන් පැදෙන්නේ නැහැ. ඒ මොහොතේදී ඒවට දැනෙනවා තමයි. අපි හිතමු අපිට ඇහැට රූපයක් ආබාධගත වුණා. කොට ඒ රූප ඡායාව ඇහි පතිත වෙනවා. හැබැයි ඒ අනුව ඔන්න යම් ක්‍රියාවලියක් දිවලා තමයි හිත ඇතුලෙන් අපි මේක හඳුනගන්නේ. ඒ අනුව අපි හිතන්නේ, කල්පනා කරන්නේ ඔය පංච කරන්නේ. හැබැයි ඊට පස්සේ අපි තුමු අපි ඇස් දෙක පියාගත්තා. දැන් ඉතින් අර රූපය ඇහි නෑ. ඒ නිසා මේ ඇහෙන් අපි කොච්චර රූප දැක්කත් ඇහි කිසිම රූපයක් හැදිලා නැහැ. ඒ වගේම අපි කනෙන් විවිධාකාර ශබ්ද අහනවා, සිංහල අහනවා, විවිධාකාර දේවල් අහනවා. නමුත් ඒ එකක්වත් කනේ රැඳිලා නැහැ. ඊළඟට අපි නාසයෙන් විවිධාකාර ගඳ සුවඳ භුක්ති විඳිනවා. නමුත් ඒ එකක්වත් නාසයේ රැඳිලා නැහැ. ඊළඟට අපි දිවෙන් විවිධාකාර රස ස්පර්ශ කරනවා. ඒ එකක්වත් දිවේ නෙවෙයි නැහැ. අපි හිතමු අපි වතුර ටිකක් දීුවාට පස්සේ කට හේතුවට පස්සේ ඔන්නේ රස සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. ඊළඟට අපි විවිධ ස්පර්ශයන් මේ කයෙන් ලබනවා. හැබැයි එකම ස්පර්ශයක්වත් මේ කයේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා එක්තරා අවස්ථාවකදී උන්නාද කියන බ්‍රාහ්මණ පඬිවරයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතුමා කියනවා මේ ඇහැ ගනුදෙනු කරන්නේ රූපත් එක්ක විතරයි. කන ගනුදෙනු කරන්නේ ශබ්දත් එක්ක විතරයි. නාසය ගනුදෙනු කරන්නේ ගඳ සුවඳත් එක්ක විතරයි. දිව ගනුදෙනු කරන්නේ රසත් එක්ක විතරයි. කය ගනුදෙනු කරන්නේ ස්පර්ශයන් එක්ක විතරයි. මේවා පටලෙන්නේ නැහැ. දිවට බෑ මේ ගිහිලා රූප බලන්න. නැත්තම් ශබ්ද අහන්න බෑ. එයාට පුළුවන් රස දැනගන්න විතරයි. ඇහැට බෑ ගිහිලා ශබ්ද අහන්න, ගඳ සුවඳ බලන්න. ඇහැට පුළුවන් රූප බලන්න විතරයි. ඉතින් මේ විදිහට මේවට අදාළ යම්කිසි ගෝචර භූමියක් තියෙනවා ගෝචර විෂයක් තියෙනවා ඒ ගෝචර විෂයේ තමයි ඒ ඒ ඉඳුරන් කටයුතු කරන්නේ ඒවා අතර මුකුත් හැලහැප්පීමක් නැහැ මාරු වීමක් නැහැ ඒවා අනිත් කෙනාගේ ඒවා උදුර ගන්න යන්නේ නැහැ ඇහැ රූප විෂයේ විතරයි කටයුතු කරන්නේ කන ශබ්ද විෂයේ විතරයි කටයුතු කරන්නේ නාසය ගඳ සුවඳ විෂයේ විතරයි කටයුතු කරන්නේ දිව රස විෂයේ විතරයි ගනුදෙනු කරන්නේ කය ස්පර්ශයන් વિશે තමයි මුල්මද කරන්නේ. දැන් කලින් මතක් කළා වගේ. හැබැයි මේ එකක්වත් ඒ ඒ ඉන්ද්‍රයන් වල රැඳෙන්නේ නැහැ. ඒකට අන්තිමට මේවා ගිහිල්ලා කොහෙද රැඳෙන්නේ? අන්තිමට මේවා අනුභව කරන්නේ භුක්ති විඳින්නේ කවුද? කියලා මේ මේ උන්නාම බ්‍රාහ්මණ පඬිවරයා අහන. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මේ වගේ ඒ ඒ ගෝචර විෂයන් තියෙන ඒ ඒවට ආවේනික ගෝචර භූමියක් තියෙන මෙන්න මේ වගේ ඉඳුරන් පහක් තියෙනවා මේ ඉඳුරන් පහ ඕනෝන් අතර කිසි වාද ભેදයක් නැත්තේ නෑ පටලවා ගැනීමක් නැහැ මේවට ලැබෙන මේ අරමුණු භුක්ති විඳින්නේ පරිහරණය කරන්නේ අනුභව කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඒ තමයි මනස කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන මේ මනසේ තියෙන වැදගත්කම දැන් ඔන්න මතුවලා එනවා. ඒ කියන්නේ ඇහෙන් බලන රූප, පෙනෙන රූප අපේ දිගට පරිහරණය කරන්න ගියාම එයා නැවත නැවත බලන්න ගියාම ඒවා තොරතුරු නිමිති අනු ව්‍යංජන ගන්න ගියාම අන්තිමට ඒවා එකක්වත් ඇහි නම් ගන්නේ නැහැ. හැබැයි ඒවා ගිහිල්ලා තැම්පත් වෙනවා අපේ හිතේ තව තව ඒ නිසා කෙලෙස් වැඩෙනවා. හිත තව තව අවුල් වෙනවා. හිත තිබුණා නම් යම්කිසි සංසුනීමක්, සහනයක්, සැහැල්ලුවක්, උපේක්ෂාවක්, නොකිලිති බවක්, නිකලස් බවක් තිබුණා නම් ඒක දැන් අපිට අහිමි වෙනවා. අර ඇහින් දැක්ක රූපයේ හිත ගිහිල්ලා පැටලෙනවා. හිතේ දැන් ඔන්න ආයෙමත් විවිධාකාර ලෝභ සිතුවිලි පහළ වෙනවා, රාග සිතුවිලි පහළ වෙනවා, ද්වේෂ සිතුවිලි පහළ වෙනවා. ඔන්න සම්පූර්ණයෙන්ම හිත මුලාවටපත් වෙනවා. ඒ වගේමයි කනෙන් ශබ්ද අහද්දී කනේ ශබ්ද නොරඳුනාට ඒවැයින් ජනිත වෙන විවිධාකාර සංහාවන් එහෙම නැත්නම් විවිධාකාර ද්වේෂයන් ඒවත් එක්ක කරන විවිධාකාර පැටලැවිලි ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ හිතේ ඒ නිසා වැඩියෙන්ම කෙලෙස් ජනනය කරපු ශබ්ද ටික අපේ හිතේ තැන්පත් වෙනවා ඊළඟට අපි නාසයෙන් ගඳ සුවඳ බලනකොට ඉතින් එතනදී අපේ හිත වැඩියෙන්ම ඇලුම් කරපු ටික යා මතක තියාගන්න. ඒකට තමයි අපි කෙලෙස් පහල කරගන්නේ. ඒකේ ඒකේ තමයි අපි සම්පූර්ණයෙන් පැටලෙන්නේ. ඒක තමයි පස්සේ වෙලාවක මතක් කරලා දෙන්නේ. ඒක තමයි පස්සේ වෙලාවක ඉල්ලන්නේ, ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ නාස්නේ දිවට විවිධ රසයන් දැනෙනවා. හැබැයි දිවේ ඒවා එකක්වත් රැඳෙන්නේ නැහැ. ඒ අපි රසයන් භුක්ති විඳින අවස්ථාවේදී අපේ හිතේ විවිධ සංහාවක්, ආසාවක්, කෑදරකමක් පහළ වෙන්න පුළුවන්. ඒවම නැවත නැවත ඉල්ලන්න පුළුවන් ඒවා ගැනම කල්පනා කරන්න පුළුවන් ප්‍රපංච කරන්නත් පුළුවන් අර හිත තමයි මේවත් එක්ක අන්තිමට ඉදිරිපත් වෙලා තියෙන ගනුදෙනු කරන්නේ දිව නිකන් මාධ්‍යයක් පමණයි නිකන්ම නිකන් භෞතික අවයවයක් පමණයි ඒ රස පිළිබඳ යම් සංඥාවක් ඇතුළට ගන්න ඊට පස්සේ කයටත් ඒ වගේමයි ස්පර්ශ දැනෙද්දී ඒවා අන්තිමට අනුභව කරන්නේ ඒවා මතක තියාගන්නේ ඒවා ගැන නැවත නැවත කල්පනා කරන්නේ ඒවා නැවත නැවත ඉල්ලන්නේ අපේ මේ හිත. ඒ නිසා අපේ හිත මේ ඉඳුරන් පරිහරණය කිරීම නිසා අන්තිමට කෙලසෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ පුංචි දරුවෙක්ගේ හිත මේ වැඩිහිටියෙක්ගේ තරම් කෙලෙසලා නැහැ. මොකද පුංචි කාලේදී අපි තාම ඒ තරම් අරමුණු ඇතුළට අරගෙන නැහැ. රූප බලලා නැහැ, ශබ්ද අහලා නැහැ, ගඳ සුවඳ බලලා නැහැ, රස බලලා නැහැ, ස්පර්ශයන් ලබලා නැහැ වැඩිහිටියෙක් තරම්. ඒ නිසා පුංචි දරුවෙක්ගේ මනස සෑහෙන්න නොකිලිදි මනසක්. පිරිසුදු මනසක් තේනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි ඉස්කෝලේ යනකොට ඊට පස්සේ ටික ටික අපි වැඩි වියටපත් වෙනකොට අපි පොත්පත් බලනවා, පත්තර බලනවා, අන්තර්ජාලයට යනවා, චිත්‍රපටි බලනවා, සංගීතය හදාරනවා, අනිත්‍යයත් එක්ක දේවල් කතා බහ කරනවා. ඉතින් මේ වගේ විවිධාකාර ක්‍රමෝපායන් හරහා අපි අපේ මනසට පුදුම විදිහට තොරතුරු ඇතුළත් කරගන්නවා. අද තියෙන තොරතුරු තාක්ෂණ යුගය. ඉතින් බොහොම පහසුවෙන් අපිට මේ තොරතුරු අපේ ඉඳුරන් හරහා ඇතුළට අරගන්න පුළුවන්. අපිත් ඉතින් ඒක අපේ දක්ෂතාවයක් කියලා කලකලා ඒක තමයි අපේ අධ්‍යාපනය කියලා කලකලා ඒක තමයි අපේ වත්පොහසත්කම කියලා කලකලා පුළුවන් තරම් තොරතුරු වැඩි වැඩියෙන් අපේ හිත ඇතුළට ගන්න ඒවා තැම්පත් කරගන්න නැවත නැවත මතක් කරගන්න උත්සාහන්ත වෙනවා මතක තියාගන්න උත්සාහන්ත වෙනවා අන්තිමට හිත එන්න එන්න පිරෙනවා. හිත බෝරේ කරන්න පටන් ගන්නවා හිත මේ උතුරලා යන්න පටන් ගන්නවා මේ අපි දාගත්ත අරමුණු නිසා. ඒ නිසා පින්වත්නි මෙන්න මේ බඳු පසුබිමක තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. මේ ඉඳුරන් පරිහරණය නිසා අපේ හිත නිරන්තරයෙන්ම වෙහෙසටපත් වෙනවා. ඒත් මෙන්න මේ වෙහෙසටපත් වීම කොහොමද අපි අවම කරන්නේ? දැන්නේ. මේ අවම කරන එක උපක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ තිබුණ පළියට රූප බලන්න යන්නේ නැහැ. කන තිබුණ පළියට ශබ්ද අහන්න යන්නේ නැහැ. නාසය තිබුණ පළියට ගඳ සුවඳ බලන්න යන්නේ නැහැ. දිව තිබුණ පළියට රස බලන්න යන්නේ නැහැ. කය තිබුණ පළියට ස්පර්ශයන් භුක්ති විඳින්න යන්නේ නැහැ. මනස තිබුණ පළියට කල්පනා කරන්න යන්නෙත් නැහැ. ඉතින් එහෙනම් අපේ පැත්තෙන් වගකීමක් තියෙනවා මේ ඉඳුරන් තිබුණා කියලා ඒවාට කැමති කැමති විදිහට හැසිරෙන්න නොදී ඒවා යම් පමණක හික්මවා ගන්න. ඉතින්සයි අපේ සීලයක් සමාදන් වෙන්නේ නක්ෂ ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ වේලේතන ධාරණ මණ්ඩල විභූෂණස්ථානා වේරමණී කියලා අපේ ශික්ෂාපද සමාදන් වෙන්නේ. ඒ උසුළු විසුළු කිරීම නැත්නම් නැටුම් ගැයුම් ඒ වගේ අර බැලීම නිසා ඇසීම නිසා ඉඳුරන් හරහා හිතේ සුද්ධ වෙන ඒ මුලාව අවම කරගන්න අපි උත්සාහන්ත ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි නානු න නිමිත්තක් ගාහි හෝති නානු යන්ජනක් ගාහි ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒවැ නිමිති ගන්න යන්නේ ඒවැ තව තව ලකුණු බලන්න යන්නේ ආපහු හැරිලා බලන්න යන්නේ ළඟට ගිහිල්ලා බලන්න යන්නේ යත්වාදිකරණ මේකං චක්කේන්ද්‍රයන් අසංයතං හේරන්තං අභිඤ්ඤා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්තවේයෝ සක්ක සංවරාය පරිපද්‍යති රක්කති චක්කේන්ද්‍රය චක්කේන්ද්‍රයේ සංවරං ආපද්‍යති දැන් මේ ඇහැ ගැන බුදුරජාණන් දේශනා කරනවා මේ ඇහැට රූපයක් ආපාදගත වුනහම ඒ විශේෂ ඇල්මකින් ඒක දිහා බලන්න, ඒක ගැන ඇලෙන්න, ඒක තියෙන අණු යන්ජන ගන්න, ලකුණු ගන්න ඒවට යන්නේ නැහැ. ඒවා ඒවා කරන්න ගියොත් ආයෙත් ඔන්න හිත ගිවිලා ඒවත් එක්ක පැටලෙනවා. ආයෙත් හිතේ රාගයක් පහළ වෙනවා. ආයෙත් හිතේ ද්වේෂයක් පහළ වෙනවා. දැඩි ලෝභයක් පහළ වෙනවා. ඒ නිසා එහෙම ඒ කෙලෙස් පහළ නොවන අන්දමින් මේ ඉඳුරන් පරිහරණය කරන්න උත්සාහන්ත වෙනවා. මේ අන්දමින්මයි මේ කන සම්බන්ධව කියන්නේ. දිව, නාසය, කය, මනස ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහටම කියනවා මේ ඉඳුරන් පරිහරණය ටිකක් පරිස්සමෙන් කරන්න. තෝරලා බේරලා තමයි අරමුණු ඇතුළට අරගන්නේ. ඊට අපේ හිත දැනටමත් සෑහෙන දුරකට කෙලසිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මම කලින් විස්තර කළා වගේ මේ කුංචි දරුවෙකුට සාපේක්ෂව වැඩිහිටි වෙන්න වෙන්න අපේ මනසට අපි දාගන්න මේ নানা ප්‍රකාර අරමුණු නිසා වග විභාගයක් නැතුව අතුලට ගන්න අරමුණු නිසා අපේ හිත නිරන්තරයෙන්ම කෙලෙසෙනවා. නිරන්තරයෙන් මේක අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඉතින් මේක නිරන්තරයෙන් අපි තව තව කර කර තව තව කර කර කොච්චර භාවනා කරාද ලොකු මේ ආනිසංසයක් ලැබෙන්නේ නැහැ මොකද අපි හොද හොද මඩේ දාන එක තමයි කරන්නේ. අපිට පුළුවන් ද මේ අපි භාවනාවක් කරද්දී නැවත අලුතෙන් ඇතුළට කෙලෙස් අරගන්න නැති වෙන්න කටයුතු කරන්න. අදුම තරමින් අපේ ඉඳුරන් පරිහරණයේදී තව තව හිත කෙලෙස ගන්න නැතිව ඉන්න අපිට උත්සාහන්ත වෙන්න එහෙම සිද්ධ වෙනවා. සැපෙන්වත් උදාහරණයක් වශයෙන් කියනවා නම් නැත්නම් උපමාවක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපේ ගඟව මුහුදට ඔරුවකින් හරි සැනාවකින් හරියනවා. දැන් එතකොට මාක් හරි හේතුවකට අපි හිතමු මේකේ පතුල හිල්ලලා ඇතුළට වතුර ගලාගෙන එනවා. දැන් එහෙමනම් ඉතින් අපි කියමු එක්කෙනෙක් ඔන්න වතුර ඉහින්න පටන් ගන්නවා. හැබැයි ඉතින් තාමත් ඇතුළට වතුර එනවා නම් කවදාවත් මේක ඉහළා අවසන් කරන්නේ මොකද තාම වතුර එනවා. ඇතුළට වතුර එනවා. ඒතකොට මේ ඇතුළට වතුර එනකොට මේ ඉස දැමීම වලින් පමණක් මේකට විසඳුමක් දෙන්න බෑ. එහෙමනම් ඇතුළට වතුර එන එක වළක්වන්න. මොකද දැනටමත් අපි කෝ වතුර ඇවිල්ලා තියෙන්නේ. අපිට ඒ ටිකක් ඉවත් කරන්න අවශ්‍යයි. හැබැයි සවදුරටත් අලුතෙන් වතුර එන එක වළක්වන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ සම්මේ වගේ දෙයක්. අපි ප්‍රතිපදාවක් අනුගමනය කරද්දී මේ ඉඳුරන් හරහා තවදුරටත් මේ හිත කෙලසෙන එක දූෂිත වෙන එක වළක්වා ගැනීම සඳහා උත්සාහ කෙරේ. සමහර විට අපි ඇහෙන් රූප බලන්නේ නැහැ ඒ තරම් කලින් සද්ද අහන්නේ නැහැ දිවෙන් රස බලන්නේ නැහැ. නාසයෙන් අනුසුඳ බලන්නේ නැහැ. කයෙන් ස්පර්ශ ලබන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම සමහර විට එමනම් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට මේ අඳගොළු බිහිලි අය මේ ඉන්ද්‍රිය සංවරයේ කියලා පැමිණලා නේද ඉන්නේ කියලා. ඒ නිසා ওই ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේ විසඳලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ ඇහෙන් රූප නොබලාම සිටීමක්. කනෙන් ශබ්ද නොඅසාම සිටීමක් මෙතෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි යම් පමණක සංවරයක් කරගන්න පුළුවන් නම් අඩු තරමින් අපි විපස්සනාවකින් අපේ මනස යම් තාක් දුරකට දියුණු කරගන්නා තා අපි පරිස්සමින් කටයුතු කරනවා නම් මේ ඉඳුරන් පරිහරණය තෝර බේරගෙන කරනවා නම් එහෙමනම් අපිට යම් ආරක්ෂාවක් තියෙනවා. පස්සේ හැබැයි විපස්සනාව කරුණාට පස්සේ රූප දැක්කයි කියලා ඒවැ නිමිති නොගන්නා ගතියක් හිතේ හැදෙනවා. ඒකයිද විපස්සනාවේ ආනිසංසය. ඒක ඇවිල්ලා සතිපට්ඨානයේ ආනිසංසය. ඉතින් එතනට එනකන් හැබැයි අපි සෑහෙන පරිස්සම් වෙන්න එක අවශ්‍යයි. එහෙම නැත්නම් අපි තව තව ඒ නිමිති අනු ව්‍යංජන ගන්න ගිහිල්ලා හිත කෙලසෙන එක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය දේශනා කළාට පස්සේ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති කියලා අපි සම්පජන්ණයෙන් යුක්තව වාසය කිරීම ගැන දේශනා කරනවා. දැන් මේ තැනකින් ගන්නවා මුලින් සතිය පිළිපදවා ගැනීම වැදගත්. ඒ කියන්නේ අපි හිතමු අතීතයෙන් හිත මුදවාගෙන අනාගතයෙන් හිත මුදවාගෙන සෑහෙන දුරකට හිත සංවර කරගන්නවා. ඒවැයි එහෙම එහෙම යන්න නොදී දීලා කරගෙනවා. අතීතයේ අනාගතයේ පැටලෙන්නේ නොදී වර්තමානයේ පවත්වාගෙන යනවා. මේ මොහොතට අවදි වෙනවා. එහෙනම් මේ සීලෙන් කරනවා. මේ සමාන සතියෙන් කරනවා. මේ සතියෙන් පමණක් සෑහීමකටපත් නොවේ ඊට පස්සේ මේ සතිය අපි ව්‍යක්ත කරන්න අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න ඊළඟට උත්සාහත් වෙනවා එයා එතකොට ඉස්සරහා බලනකොට සිහිය පිටවනවා. පැත්ත බලනකොට සිහිය පිටවනවා. ආහාර අනුභව කරනකොට සිහිය පිටවනවා. වතුර ටිකක් බොනකොට සිහිය පිටවනවා. අපි නුදත් ටික මදිනකොට සිහිය පිටවනවා. ඊළඟට ඇවිදිනකොට 100 පිටවන. හිටගෙන ඉන්නකොට 100 පිටවන. නිදාගෙන ඉන්නකොට 100 පිටවන. ඉඳගෙන ඉන්නකොට 100 පිටවන. ඊළඟට ඇඳුම් සැලසුම් අඳිනකොට පළඳිනකොට 100 පිටවන. ඊළඟට කනකොට බොනකොට ඒ වගේ කටයුතු වලදී 100 පිටවන. ඒ පියා මේ වැසිකිලි කැසිලි කරනකොට 100 පිටවන උත්සාහන්ත. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අවදි වෙලා ඉන්නකොට සිහිය පිටවනවා. කතා කරනකොට සිහිය පිටවනවා. නිශ්ශබ්දව ඉන්නකොට සිහිය පිටවනවා. මේ සෑම තැනකදීම සිහිය දියුණු කරන්න සිහිය පිහිටවන්න උත්සාහ කරනවා. වෙනත් වචන වලින් කියනවා නම් මේ ලෝකේ ප්‍රකෘතියේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපේ හිත අතීතයේ අනාගතයේ පරිසරමින් සිහින ලෝකයේ තමයි ජීවත් වෙන්න කැමැත්තක් දක්වන්නේ. නමුත් දැන් අපි සතිය දිනු කරන ගත්තට පස්සේ මේ තෙහින ලෝකවල සැරිසරනවා වෙනුවට මේ වර්තමාන මොහොතේ ප්‍රകൃතියේ යථාර්ථයේ ජීවත් වෙන උත්සාහ කරනවා. මුලාවෙන් ඈත් වෙලා කටයුතු කරන්න උත්සාහ කරනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සතියේ පැතිරවීම ඉදිරියදා ජීවිතයත් එක්ක මේක එක්කාසු කිරීම අඛණ්ඩ සතියක් වර්ධනය කිරීම දිගට පවතින සතියක් පැවැත්වීම කියන පැත්ත හඳුන්වලා දෙනවා. ඒකට මේකෙම තව පැත්තක් තමයි සාත්තක සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා අටුවාචාරින් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වැඩක් කරන්න යනකොට ඒ වැඩේින් යම්සි අර්ථයක් තියනවාද? මේක මට වැඩදායී දෙයක්ද? අර්ථ සම්පන්න දෙයක්ද? කියලා අපිට විමසලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. සමහරට වැඩේ කරගෙන යන අතරතුරදීත් ඒ විමසීම කරනවා. වැඩේ කළා හමාර වුණාට පස්සෙත් ඒ විමසීම කරනවා මේ කරපු වැඩේ මට අර්ථවත් දෙයක්ද? ප්‍රයෝජනවත් දෙයක්ද? කියලා විමසලා බලන්න. ඒ වගේමයි ඒ වැඩේ සප්පාය දෙයක්ද? මේ මට ගැළපෙන වැඩක්ද? මේ කාලයට ගැළපෙන මගේ කරගෙන වෘත්තියට ගැළපෙන නැත්නම් මගේ සීලයට ගැළපෙන මම රකින්න ප්‍රතිපදාවට ගැළපෙන දෙයක්ද කියලා එයා බලන්න උත්සාහ කරනවා. විමසන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ වැඩේ කරද්දී මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ හිත පිහිටුවාගෙන මේ වැඩේ කරන්න උත්සාහ කරනවා. ගෝචර මේ සම්පජන්‍ය කියන්නේ මේක. ඒ අපිටම අපි කායිකව නම් යම්සි වැඩක් කරන්න තියෙන්නේ. ඒකට මේ කායනුපස්සනාවේ හිත දේවත කරන්න උත්සාහ කරනවා. අපි නැත්තම් යමක් හිතලා මතලා නම් කරන්න තියෙන්නේ යම්සි අන්දමකින් සතිය පිහිටවාගෙන ඒ මතක් කිරීම කරන්න නැත්නම් උපකල්පන කරන්න උත්සාහන්ත මේ විදිහට සතිය පිහිටුවාගෙන මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන ඒ කරන කාර්යය කරන්න උත්සාහන්ත ඊළඟට අසම්මෝහ සම්පජන්‍ය කියලා ඒ කරන වැඩේ ගැන යම්කි ප්‍රඥාවකින් බලමින් දකිමින් එතන එතන සිද්ධ වෙන දේ පිළිබඳ ටිකක් ගැඹුරකින් දකිමින් විපස්සනාවකට හිත මෙහෙවන්න එහෙමත් නැත්නම් මේ වැඩේ තුලිනුත් Taman තුල නුවණක් දිනු කරගන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා. මේ විදිහට අවස්ථා හතරකිනුත් මේ සම්පජන්‍ය විස්තර කරනවා. ඒ වගේමයි අපිට යම්සි දෙයක් සම්බන්ධයෙන් මේ විදිහට පුළුල්ව දකින්න පුළුවන්කම සිහිය පිහිටවන්නකම ඇති වෙන්න ඇති වෙන්න මේ සතිය නිකාම එහෙම මතු පිට රැඳෙන්නේ නැතුව ටිකක් නිවිද යන ගතියක් ගැඹුරට යන ගතියක් මුලට යන ගතියක් යෝනිසෝ මනසිකාරය හා යෙදවිච්ච ගතියක් එකතු වෙලා දැන් වෙන නුවණ වෙතට අපිව අරගෙන යනවා. ඒකම තමයි අත්‍යවම අසම්මෝහ සම්පජඤ්ඤයේදී විස්තර වෙන්නේ. දැන් මුලා වෙලා කටයුතු කරනවා වෙනුවට සම්මුතිය තුළ අතරමං වෙලා කටයුතු කරනවා වෙනුවට හොඳට සූක්ෂමව විස්තර දකිමින් යථාර්ථය දකිමින් ඇත්ත ඇත්තටින් දකිමින් කටයුතු කරන්න උත්සාහ වෙනවා. එතකොට මේ සති සම්පජඤ්ඤයේ සෑහෙන පැති කීපයක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ බඳු සති සම්පජඤ්ඤයකින් යුක්තව තමයි දැන් මේ තැනත්තා කටයුතු කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තුෂ්ඨෝ හොති. දැන් මේ බොහොම ලද දෙයින් සතුටු වෙච්ච කෙනෙක් විදියට තමයි කටයුතු කරන්නේ. එයා යම් කිසි පින්ඩපාතයක් ලැබුණා නම් ඒකෙන් සතුටු වෙනවා. ඒ කියන්නේ සමහර දවසකට ඔන්න ප්‍රණීත පින්ඩපාතයක් ලැබුණා වෙන්න පුළුවන්. සමහර දවසට බොහොම හතුක බොහොම අල්ප පින්ඩපාතයක් ලැබුණා වෙන්න පුළුවන්. හැබැයි එයා ඒක ගැන හිතේ අමනාපයක් පහළ කරගන්න යන්නේ නැහැ. කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. ඒ රොටේ ලද දෙයින් සතුට වෙලා කටයුතු කරනවා. ඊළඟට ලැබුණ සිවුර අපි හිතමු රූක්ෂ සිවුරක් වෙන්න පුළුවන්, බොහොම සිනිඳු සිවුරක් වෙන්න පුළුවන්, කැමැති සිවුරක් වෙන්න පුළුවන්, කැමැති පාටින් යුත් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකමැති පාටකින් යුත් එකක් වෙන්න පුළුවන්. ඒක ගැළපෙනවා නම් ඒක විනයට සරිලනවා නම් එනනම් ඉතින් මේක මේ ගොරෝසු සිවුරක්ය, සිනිඳු සිවුරක්ය, වටිනා සිවුරක්ය එහෙම කියලා මේ හොයන්න බලන්න නැහැ. ඒ වෙනුවට Tamanth මේ ගැළපෙන සිවුරක් එහෙමත් නැත්නම් කැපසරුප් සිවුරක් නම් සිවුරක් නම් මේ ලැබිලා තියෙන්නේ ඒක පරිණාමය කරනවා. ඒකෙන් සතුට වෙනවා. ඊළඟට මේ ලැබිලා තියෙන සේනාසනය Tamanth යැපෙන්න පුළුවන් ඒක ලොකු මහා විශාල එකක් නොවුනට ඒ Tamanගේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්න උවමනා කරන පහසුකම් ටික එතනින් සැලසෙනවා නම් අන්න ඒක තුළ තෘප්තිමත් වෙලා වාසය කරනවා. ඒ වගේමයි තමන්ට ලැබෙන බෙහෙත් පිළිකර එහෙම නැත්නම් ගිලම්පස ඒවා උත්කෘෂ්ඨම ඒවා නොවුනත් ලැබෙන දේෙන් සතුට වෙලා ජීවත් වෙන උත්සාහන්ත වෙනවා. දැන් මේවත් මේ කොටස ඇත්තටම කීපින්වතුන්ට අදාළයි. විවිධාකාර ගෙවල් දොරවල් පරිහරණය කරද්දී, යාන වාහන පරිහරණය කරද්දී, ආහාර අනුභව කරද්දී, ඇඳුම් කලඳුම් අඳිනකොට බලඳිනකොට බෙහෙත් හේත් ගන්නකොට අපි මේ ජීවිතේ පවත්වනකොට අපි මේ ඉස්තරම්ම දේවල් වලට ගියොත් වෙනවා. ඉතින් අපිට සමහර විට අපේ ආර්ථිකය කඩා වැටෙන එක තමයි වෙන්නේ. ඒ නැත්නම් අපි සෝබන වැඩ වලට ගියොත් එහෙම ඉතින් අපිම පිරිහෙන එක තමයි වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් තියෙන දෙයින් සතුට වෙන්න. තියෙන දේ ආරක්ෂා කරගන්න. අර පිරිමැස්මෙන් යුතුව කටයුතු කරන්න. අපිට පුළුවන් නම් එහෙමනම් ඉතින් අපි එක්තරාන්දමකින් ආර්ථික වාසියක් ලබනවා. ඒ තුලින් තෘප්තිමත් බවක් ලබනවා. හුළු දෘෂ්ටි කෝණයෙන් බලනකොට රටක් වශයෙන්ුත් අපිට එක්තරා අන්දමක අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඒ ආදි සිංහලයාගේ තිබිලා තියෙනවා මේ අර්ථ විමර්ශන. ආදි සිංහලයාගේ තිබිලා තියෙනවා මේ ලද දෙයින් සත්‍ය වීම. ඉතින් වර්තමාන කෙනෙකුට අපි මේ පුදුම විදිහේ මේ අන්දානුකරණයකට ගිහිල්ලා අපි මේ අපි ගාව නැති දේවල් ගැනම කතා කරමින් මේ නැති දේවල් වලටම අවධානය යොමු කරමින් පිට රටවලට ආයාචනා කරමින් නැති දේවල් මේ ඉල්ලමින් පුදුමාකාර අප්‍රුප්තිකර ජීවිතයක තමයි වාසය කරන්නේ. නමුත් මේ සන්තුෂ්ඨෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත අපි මේ අපේ හැටියට ජීවත් වෙනවා. ලද්දපමණින් සතුට වෙනවා. අප්‍රුප්තිමත් බවින් අයින් වෙලා තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. සතුටින් ජීවත් වෙනවා. මේ මහා දෙයක් නැහැ. හැබැයි හිතේ සතුට තියෙනවා. දැන් මේ පින්තුන් දකින්න ඇති මේ ළඟදී පළ වෙලා තිබුණා ලෝකයේ ඉන්න සත්‍යයෙන් ඉන්න මිනිස්සු ගැන එකර වාතාවක්. ශ්‍රී ලංකාවේ ඉන්න සෑහෙන ඈතක. නමුත් සමහර දුප්පත් රටවල් ඉන්නවා. ඒ මිනිස්සු දුප්පත් වුණාට මොකද සතුටින් ජීවත් වෙනවා. ඒ සතුටින් ඉන්න මිනිසුන් අතර ඒ අය මුල් තැන්වල ඉන්නවා. ඒ නිසා මේ සතුටින් ඉන්නවා කියන එකට මහා ගොඩක් ආර්ථික සම්පත් තිබීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි තුල මෙන්න මේ ආකල්ප දිනු වෙනවා. අපි තුල ඒ සතුටින් සිටීමේ ලද දෙයින් සතුටු වීමේ ආකල්ප දිනු වෙනවා නම් මේ පොඩි දෙයක් තිබිලත් ඒකෙන් තෘප්තිමත් වෙලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් මතක් කරනවා. එකක් ඒ උතුම් වූ සීලයෙන් සමන්නාගත වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත වෙනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ මේ ලද දෙයින් සතුට වෙන තෘප්තිමත් බවකින් සතුටකින් යුක්තව කටයුතු කරනවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඒ තනත්තා එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවට නියැලෙන කෙනා ඒ ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ප්‍රායෝගිකව හැසිරෙන ආකාරය කායිකව වාචසිකව විශේෂයෙන් හැසිරෙන ආකාරය ගැන මේ අන්දමින් විස්තර කළ දෙනවා. එහෙනම් පින්වත්නි අපි ඊළඟ දවසේදී බලමු තව ටිකක් ගැඹුරට යන්න. අද එහෙමනම් මේ පොටපාද සූත්‍රය මුල් කරලා අපි ධම්ම දේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. මේ පින්වතුනුත් මේ කරපු දේශනාවත් තේරුම් අරගෙන ඒ තුලින් යම් කිසි දෙයක් තමන්ගේ සීලයට, තමන්ගේ ඉන්ද්‍රිය සංවරයට, ලද දෙයින් සතුටු වීමට, ඉන්ද්‍රයන්ගේ පරිහරණයට එකතු කරගන්න තියෙනවා නම් ඒවා එකතු කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න ඒ තුලින් අපේ ආධ්‍යාත්මික ජීවිතය සරු කරගන්න අපි උත්සාහත් වෙන යෝජනා මඟ පෙන්වීමක් පිළිගැන්වීමක් අද දින ධම්ම දේශනාව සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.